පෙනීරේ සිරිත එහෙම නෙවෙයි. නරක හරිය පෙනීරේ ඇතුලේ. හොඳ හරිය යටින් හලනවා. ඉතින් මේ සමාජයේ බොහෝ දෙනා මේ පින්නතුන් වගේ ඔක්කොම කුල්ලවාදී. තව සමහර ඉන්න පෙනීරකාරයෝ. ඒ පෙනීරකාරයෝ කරන්නේ හොයන්නේ කොහේ හරි නරක හරියම. අරන් ඉතින් යටි හුණකට 10 පොලන්නවා වගේ ඉතින් පොළනවා. දැන් පින්නතුන් දන්නවනේ මේ සමාජයේ පුදුමයි. දැන් කෙනෙක්ගේ මේ මොනවා හරි අඩුපාඩු ආ වැරද්දක් නරකක් කියනවා නේද? ඉතින් ඉතින් තව ටිකක් ඒක අහ ගන්නවා. තවත් ටිකක් අරයා පලිප්පු දාලා කියනවා. ඉතින් අහගෙන ගිහලා දන්නවද කාරණය? මෙහෙමයි හරමයි කියලා ඔක පතුරවනවා.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 ඔහොම ගිහින් ගිහින් මේ හොඳ මිනිස්සෙක් අර අර අහිංසක කියලා කියපු එක්කෙනානේ පස්සේ අඟුලිමාල වුණේ. මේ හොඳ එක්කෙනෙක්. නමුත් කල්යනකොට මෙයා ධාවරික භයානක බිහිසුණු හොරෙක් වුණා. ඉතින් සමාජයට බරක් කරදරයක් හොරෙක්. එහෙම නේද? අසල්ගේක සොරකම් ගිය දවස කුහුල් සිතින් ඉන්නේ තමගේ රැක.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 ධෝතිය කියන්නේ දිග පළල කලිසමක්. ඉතින් කලබල යන්න ගියාම ඇදගෙන වැටුණා. ධෝතිය පටලැවිලා. ඒතකොට කන් දෙක අහක් වුණා. එතකොට සාදු මේ තාපසයා කියාපු කතාවෙන් කොටසක් ඇහුණා. මොකද්ද? දෙවියන්ට ඡායාවක් නැහැ. දෙවියන්ට හේව නැල්ලක් නැහැ කියලා. ඒ පාර මෙයා මේ තාපසයා කියාපු ඇහුණා නේද?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 පොලිසිය එක්කලා කල්පනා කළා අනේ හැබෑට මේ හොරාට ඝන දෙයියන්ටත් නැති නුවණ තියනවායි කියනානේ මිනිහා දැනගත්තනේ. උන්න ඔතෙන්ද පින්නොතනේ හොරාට ආයි නුවණ ආවා. කල්පනා කළා අද මම අර තාපසයා කියාපු කතාවින් මර වචන දෙක තුන මගේ කනේ වැටලා තිබුණේ නැත්නම් අමාරු මේ මිනිස්සයාට අහු වෙනවා.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 තින් ඒ ගැන හුඟක් කියන්න පුළුවන්. නමුත් මම වැඩි ඒක විස්තර කියන්න යන්නේ නැහැ. ඒ පොතේ ગાත 423ක් තිබෙනවා. වර්ග 26ක් තියෙනවා. වර්ග කියන්නේ එක වගේ දෙයක් ගැන මාතෘකාවක් ගැන කියාපු ગાතාරන් එකතු කරලා නමක් දෙනවා. කියනවා ඔන්න චිත්ත වර්ගය. චිත්ත කියන්නේ සිත. චිත යන කියාපු ગાත තියෙන චිත්ත වර්ගය. පා පව් ගැන කියන එක පාප වර්ගය. මෝඩයන් ගැන කියන එක බාල වර්ගය. නූන ඇතියාගෙන පණ්ඩිත වර්ගය. රහතන් වහන්සේලාගෙන අරහන්ත වර්ගය. නරක ආදී ගැන කියන නිරය වර්ගය. ඔන්නෝම යන්නේ. මේ වර්ග 26ක් තිබෙනවා.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 නමුත් ඇතැම් විට කාට දෙක තුනක් අරන් පාවිච්චි කරලා තිනවා ඒ නිසා කතාවසු 300 ගණනක්. ඔවා තියෙන ධම්මපද අට කතා කියන pāli පොතේ තියෙන ওই කතාවස්තු ඔක්කොම. නමුත් අපේ ලංකාවේ හිටිය බොහොම ලක්ෂණට සිංහල ලියන්න පුළුවන් ගම්බද උපමාවල් උපහරණ අරගෙන බොහොම ලක්ෂණට සිංහල ලියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ නමක් හිටියා ඉස්තර.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 කතාවල් අහන්න කැමතිනේ. සෝරෙය්‍ය කියලා හිටිය සිතානන් කෙනෙක්. සෝරෙය්‍ය නගරේ. නගරෙත් සෝරෙය්‍ය. ඔය සිතානන්ට හිටියා පුත්තු දෙන්නෙක්. පොඩි පුත්තු දෙන්නෙක් හිටියා. දවසක් පින්නොතනි මේ සෝරෙය්‍ය සිතාන ගියා නාණ්ඩ. නාණ්ඩ ගියේ තවත් යාළුවෙක් එක කරත්තකින්. ඒ කාලේ ඉතින් මෝටර් කාර්යයම නැහනේ. හොඳ කරත්තයක් තිබුණා. ඒ අස්ස කරත්තයක් වෙන්න ප්‍රාසයෝගිකද මම දන්නේ මොකක් හරි කරත්තකින් ගියවලු. හොඳ කරත්තකින්. ඔහොම යනකොට මේ දෙන්න නාන්ද පෙනුන අර සෝරේය සිතානන්ත කච්චායන මහරහතන් වහන්සේ බොහොම ලක්ෂණයි. ශරීරේ රන්වන් පාටයි බොහොම ලක්ෂණයි. ඒ හාමුදුරුව වතුරක් තියෙන තැනක ගඟක් අද්දර පින්ඩපාත යන්නේ ඉස්සෙල්ලා ඇඟ සෝදාගෙන සිවුර පරවන්න යනවා.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 ඉතින් ඔහොම යනකොට පින්නොතුනි දැන් දන්නවනේ සෝරීය නගරයේ ඉඳදී පුතු දෙන්නෙක් හිටියා. දැන් අරේ ගිහිල්ලා සිතානන්ත භාර්යාව වෙලා කලක් යනකොට එහෙදි පුතු දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට දවසක් දැන් මේ සෝරීය අර සිතානන්ගේ භාර්යාවනේ සිටුදුවක්නේ දහසක් උඩුමහලේ ඉඳලා පල්ලෙහා බැලුවා බලනකොට මගේ යන ඇත්තන්ගේ එක්කෙනෙක් දැකලා එකපාරටම එතන අර යන්නේ එක්කෙනා අර මාත්‍රේ කරත් ගියේ එක්කෙනා නේද කියලා දැනගත්තා විගහාට පණිවිඩයක් යාවලා එන්නේ කිව්වා ඒ මිනිස්සයාත් එයාගේ මේ බිස්නස් එකකට හා එයා ඒවට ඇවිල්ලා සරත් නෝරට අර යාළුවා පස්සේ කාලෙක එයාගේ වෙළඳාම් ආදියට අඬ ගහලා හොඳට සාත්තු සප්පායම් කරලා හොඳට ආගන්තුක සත්කාර සැලකුවා. අර මිනිස්සයා පුදුම වෙලා ඉන්නවා මේ මොකද මේ අඳුනන්නේ නැති කෙනෙක් මම නන්න අඳුනන කෙනෙකුට මෙච්චර සලකන්නේ මොකද කියලා ඇහුවා මේ ඇයි මට මෙච්චර සලකන්නේ කියලා. ඔව් තමුසේ අහවල් නගරේ නේද? සෝරියේ නගරේ නේද? ඔව් ඔව්. කොහොමද අර සෝරේ නගරේ ඉන්න අර අහවල් සිටුපවුලේ අර අර ඇත්ත කොහොමද කියලා.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 මොනවා මට හිතාගන්න බෑ මේක. නෑ නෑ මම තමයි ඒක කතන්දරේ කිව්වා අපච්චේ බොහොම බරපතල වැඩක් නේ වෙලා තියෙන්නේ අරම හිතපු එක හා අපේ කච්චායන හාමුදුරුව අන්න ඉන්න සරත් නුවර ඇවිල්ලා තැනක උන්වහන්සේට ආරාධනා කරලා දානයක් දීලා සමාව ඉල්ලගමු හොඳයි කිව්වා ඉතින් අර යාළුවා ගිහිල්ලා කච්චායන හාමුදුරුව එකගෙන ඇවිල්ලා දානෙම දීලා දැන් මේ සිටුදුව ගිහිල්ලා දැන් වැඳලා සමාව ඉල්ලුවා. පුත හාමුදුරුවෝ ඇහුවා මොනවටද සමාව ඉල්ලන්නේ? කතන්දරේ කිව්වා. වෙච්ච හැදෙන නාලේ ඉරලා తీරු පොරවන්න කියලා වෙච්ච එක. හා එහෙමද? හා හොඳයි හොඳයි මම සමාව දෙනවා සමාව දෙනවා කිව්වා. ඒ පාර ආයි පිරිමියෙක් උණු. <laughs> ආයි පිරිමියෙක් හරි යන්ජාලයක් දැන්. <laughs> ආයි පිරිමියෙක් උණා.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 එතෙන්දී පොතේ පොතේම කියනවා අර දරු දෙන්න ඉඳලා ආදරය කරලා කිව්වා මේ දරු දෙන්න හොඳට බලා ගන්න ඕන නොසලකා අරින්න එපා. අර මව් මේ මව් මේ ආදරය කරන්නේ මව්වත් භාවයේ ඒ නිසා කියනවා මේ පුතු දෙන්න හොඳට බලා ගන්න කියලා ආදරය කරලා ඉමලා යන්න කියලා. කියලා මහාන වුණා. කොහොම මහාන වෙලා ඉන්නකොට මේ කතාව කොහොම පැතිරලා ගිහින් තියෙනවා. කියලු මොනවද කියලා. ඔව් ඔව් කියලා කතාව කිව්වා. කිව්වා පුදු ප්‍රශ්නයක් ඇහුවා රහා උඳුරු. එතකොට දැන් වැඩි කැමති අර අම්මා වෙලා ඉන්නකොට නේ තාත්තා වෙලා ඉන්නකොට ලැබුණු දරු දෙන්නටද සෝරේ නගරේ නැත්තම් අම්මා වෙලා ඉන්නකොට මේ සවැත් නුවර ලැබුණු දරු දෙන්නටද වැඩි ආදරේ. මොකක් කියලා හිතනවා දුන්න උත්තරේ. මේ අහන්නේ අර දරු දෙන්නෙකුට තාත්තා වෙලා හිටියනේ සෝරිය නගරේ ඒ දරු දෙන්නටද වැඩි ආදරේ දැන් මෙහෙදි අම්මා කෙනෙක් හැටියට ලබාගත් දරු දෙන්නටද වැඩි ආදරේ කියලා. දෙන්දි කිව්වා මං ටිකක් වැඩි ආදරේ මං අම්මා කෙනෙක් කියලා හිටපු දරු දෙන්නට.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 දීලා කිව්වා අර බාර්ලි පැලවලට වක් කරන්නයි කියලා. ඊළඟට බොහොම කලකිරුණු බොහොම මේ දුම්නස් හිටපු කලකිරලා හිටපු මිනිස්සෙකුට දුන්නා. ඒ වගේම වතුර එකක් අර වගේම බාර්ලි පැල තියෙන පාත්තියකට දාන්න දෙන්නම එහෙම දැම්මා. ටික දවසක් යනකොට පින්නතුනේ අර බොහොම ප්‍රබෝධමත් හිතක් තිබුණේ කෙනා වතුර වක් කරපු මාර්ලිතල තියෙන පාත්‍ය ලක්ෂණයට වැවෙනවා.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 එතකොට කලේ මොකක්ද දොස්තර මහතුරු කාටවත් නොදැනෙන පුංචි ගැජට් එකක් හයි කෙරුවා අර රෑට එන හෙඩි සොයිරියගේ ශබ්ද තරංග එකතු කරන්න. කියලා ගහනකොට මේ කතාවේ ශබ්ද තරංග යනවනේ. අපි කතා කරනකොට පින්නොද ඉස්සෙල්ලාම වෙන්නේ මේ තොල් දෙක මෙහෙම මේ වැඩ කරනවා.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 ඒ නිසා පළතුරු සාදයක් වගේ මේ සලාදයක් වගේ නිව්යෝක් නගරේ කියන්නේ හැම જાතියෙම ඉන්නවා. මේ මොන විදිහේ මිනිස්සුගේ අතුම් බලන්නේ. ඇයි? නොයෙක් විදිහේ ඇඳුම් නැදගෙන එන ඇත් වෙනවා. නොයෙක් ජාතිකයි, නොයෙක් මූණු, නොයෙක් විදිහා ඉන්නේ. ඔය නගරේ ඔක්කොම නගරවලට වැඩිය වායු දූෂණේ තියෙනවා.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 තේරුණාද? ඉතින් නිව්යෝක් නගරේ නොඑක් විදියේ මිනිස්සු ඉන්නවා. නොඑක් විදියේ ෆැක්ටරිස් තියෙනවා. ඒ වායු මණ්ඩලයේ අනිත් නගරවලට වඩා අපිරිසුදුයි කියලා හැඟීමක් තිබුණා. පාර විද්‍යාඥයෝ එකතු වෙලා ඒ වායු මණ්ඩලයේ කොටසක් අරගත්තා වායුව. ඒකත් ගිහිල්ලා ඇලියේ මීයන්ටයි. මීය මැරුණා. ඒ වායු මණ්ඩලයේ තියෙන මීයෙක් මරන්න තරමට දූෂණය වෙලා වායු දූෂණය වෙලා එයා පොලියුෂන් කියලා ඒගොල්ලෝ කියන්නේ දූෂණලා. නම් මිනිහෙක් මරන්න බෑ. නමුත් තේරුම් ගත්තා මිනිස්සෙගේ සෞඛ්‍යයට කොච්චර ඒක බලපානවද කියලා. ආන්න අපි නගරයක ජීවත් වෙනකොට කොච්චර සෞඛ්‍යයට බලපානවද කියලා. එක මහත්මයෙක් ආවා යුරෝපයේ ඉඳලා ඒ මහත්මයා පෙනහළු පිළිබඳ විශේෂඥයෙක්. පෙනහළු පිළිබඳ. ওই මහත්මයා ආවම ආස්‍යාත්‍රා පොරට ගියා තව ඉංග්‍රීසිකාර මහත්මයෙක්.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 අචින්ත්‍ය ධර්ම හතරක් තියෙනවා. හිතලා ඉවරයක් කරන්න බෑ. බුද්ධ વિશે අචින්තයයි. බුදුහාඳුර ගැන හිතන් ගියොත් හිතලා හිතලා ඉවරයක් කරන්න බෑ. එතකොට ඉද්ධිවිෂය අචින්ත්‍යයි රිද්ධි. ඒක මහා විශාල දෙයක්. ලෝකවිෂය අචින්ත්‍යයි. මේ ලෝකෙ පිළිබඳ හිතන් ගියොත් ඉවර කරන්න බෑ පිළිවෙත. මේ මොකද්ද මේ අපි ඉන්න ලෝකේ?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 අන්න. උන්වහන්සේ ගැන කියලා තියෙන්නේ සමන් වහන්සේ විසින්ම ලබාගත්තා කියලා සම්බෝධිය. එතකොට නපුරු නරක හිතක් යොදලා හිතන් අපි යම් යම් දේ කරනවනම් ඒ ලැබෙනා වූ ඵල විපාකය අර හොරා හොරෙකුට වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට කරන අපරාධයට වඩා භයානක දේ අපිම අපට කරගන්නවා.